අණ්ඩභූතෝ පරියෝ නද්ධෝ යෝ හි ගහපති ඉමං කායං පරිහරන්තෝ මොහොත්තම්පි ආරෝග්‍යං පටිජානීය කිමඤ්ඤත්‍ර බාල්‍යා තස්මාතිහ ගහපති එවං සික්ඛිතබ්බං ආතුර කායස්ස මේ සතෝ චිත්තං අනාතුරං භවිස්සති තී එවං හිතේ ගහපති සික්ඛිතබ්බං තී සද්ධාවන්ත පින්නතුනේ අද අද මේ ධර්ම දේශනාව කෙබඳු පරමාර්ථයක් සඳහා සිදු කෙරෙනවාද කියලා විද්‍යාතිලක මහත්මියගෙන් අපි විමසපු අවස්ථාවේ එතුමිය සඳහන් කළේ සියලු දෙනාට ධර්ම අවබෝධය ලැබීම සඳහා ඒ වගේම සියලු දෙනාම රෝගී තත්වයෙන් සිටින නිසා ඒ හැමට ආශිර්වාද කරන්නටත් පියාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරන්නටත් මේ පින්කම කරන්නේ. ඒ වගේම ස්වාමින් වහන්සේ මමත් අසනීපෙන් හිටිය නිසායි ආරාධනා කරන්නටවත් එන්නට නොහැකි වුණේ කියලා සිහිපත් කළා. ඉතින් එවලේ අපට සිහිපත් උනේ බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේහි තථාගතයන් වහන්සේ භග්ග දනව්වේහි සුන්සුමාරගිරි ජනපදයේ භේස කලා වනයේහි වැඩවසන අවස්ථාවක නකුල පීත්‍රු කියන ග්‍රහපතිතුමා බුදුරජාණන් වහන්සේ හමු වෙන්නට පැමිණි. පැමිණිලා බුදුරජාණන් වහන්සේට සිහිපත් කරනවා ස්වාමීනි බුදුරජාණන් වහන්ස මම දැන් බොහෝම වයෝවෘද තත්ත්වෙන් අබල දුබල තත්ත්වෙන් ඉන්නේ. ස්වාමීනි මගේ කය දැන් බොහොම දි รา පත් වෙලා බොහොම වයසට ගිහිල්ලා ඒ වගේම රෝග පීඩා බහුලයි මට බුදුරජාණන් වහන්සේ දකින්නට ඒ තථාගත ශ්‍රාවකයන් වහන්සේලා දකින්න මට නිතර නිතර පැමිණෙන්නට අවස්ථාවක් නැහැ උන්වහන්සේලාගේ ප්‍රිය දර්ශනය දකින්නට උන්වහන්සේලාගෙන් ප්‍රියමනාප දහම් ශ්‍රවණය කරන්නට මට දැන් නිතර විහාරස්ථානයට එන්න අවකාශයක් නැහැ ස්වාමීනි. මම බොහෝම අබල දුබල වෙලා ජරා ජීර්ණ වෙලා රෝග පීඩා බහුලවයි ජීවත් වෙන්නේ කියලා එතුමා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ අපි ওই මුලින් මාත්‍රුකා කළ කාරණය බුදුරජාණන් වහන්සේ නකුල පීට්‍රු ගෘහපතිතුමන්ට දේශනා කරනවා ඒව මේතං ගහපති ඒව මේතං ගහපති ආතුරෝ හායං ගහපති කායෝ අණ්ඩ භූතෝ පරියෝනද්දු ගෘහපතිතුමනි එසේමයි ඒ එසේමයි මේ ශරීරය කියලා කියන්නේ බොහොම අබල දුබල එකක් මේක හරියට සිවියකින් ආවරණය වෙලා තියෙන බිත්තරයක් වගේ මේ සමින් ආවරණය වෙලා තියනවා ඇතුළත නොයෙකුත් අවයවයන්ගෙන් පිරීලා පොඩි දෙයින් තැලිලා පොඩි වෙලා විනාශ වෙනවා බොහොම සුළු දෙයින් මේක හානි වෙන්නට පුළුවන් හරියට බිම වැටුනොත් තැලිලා පොඩි වෙලා විනාශ වෙලා යන බිත්තරයක් වගේ ඒ තරම් දුර්වල කයක් තමයි මේ මිනිස්සෙක් පවත්වන්නේ එනිසා ගෘහපතිතුමනි යම් කිසි මිනිසෙක් මෙබඳු කයක් පරිහරණය කරමින් එක මොහොතකට හරි මම නිරෝගී කියලා හිතනවා නම් ඒක අඥානකම හැරෙන්නට වෙන කුමක්ද මෙබඳු දුර්වල ලෙඩ හැදෙන්නට පුළුවන් කැඩෙන්නට බිඳෙන්නට පුළුවන් විනාශ වෙන්නට පුළුවන් රෝග පීඩා බහුල කයක් දරාගෙන ඉන්න යම්කිසි මිනිසෙක් එබඳු කයක් පරිහරණය කරමින් මම නම් බොහොම ජව සම්පන්නයි මම නම් බොහොම බල සම්පන්නයි මම බොහොම නිරෝගී සම්පන්නයි කියලා මොහොතකට හරි කල්පනා කරනවා නම් මෝඩකම හැරෙන්නට වෙන කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. එනිසා ගෘහපතිතුමනි මේ කය ලෙඩ වුණත් තමන් ලෙඩ නැති මනසකින් ජීවත් වෙනවා කියලා නුඹ හික්මෙන්නට උත්සාහ කරන්න. මේ අපේ ශරීරය රෝග පීඩා බහුල වුණත් අපට රෝග පීඩා නැති මනසක් ඇති කරගන්නට පුළුවන්. මනස නිරෝගීව පවත්වන්නට පුළුවන්. ඒ නිසා ගෘහපතිතුමනි කයට ලෙඩ දුක් වැළඳෙන්නට පුළුවන්. කය රෝග පීඩා වලින් බහුල වෙන්නට පුළුවන්. කය දි รา පත් වෙලා අබල දුබල වෙන්නට පුළුවන්. නමුත් ගෘහපතිතුමනි එබඳු රෝග සහිත රෝග වැළඳෙන දුර්වල කයක් ඇති නමුත් මම නිරෝගී මනසක් ඇතුව ජීවත් වෙනවා කියලා හික්මෙන්නට උත්සාහ කරන්නේ. ගෘහපතිතුමනි ඔබ මෙසේ හික්මෙනවා නම් ඒ වටිනවයි කියලා බුදුරජාණන් වහන්සේ මේ ගෘහපතිතුමාට පිළිතුරු දෙනවා. පස්සේ ගෘහපතිතුමා බොහෝම සතුටටපත් වෙලා තථාගතයන් වහන්සේට වැඳ නමස්කාර කරලා සරියුත් මහරහතන් වහන්සේ වැඩ සිටින තැනට ගියා. ගිහිල්ලා මේ නකුල පීතෘ ගෘහපතිතුමා සරියුත් මහරහතන් වහන්සේට වැඳ නමස්කාර කරලා කියනවා ස්වාමීනි මම බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නට ගියා. ගිහිල්ලා මම උන්වහන්සේට කිව්වා මම දැන් බොහොම අබල දුබල තත්වෙන් ඉන්නේ රෝග පීඩා බහුලවයි ඉන්නේ ඒ නිසා ස්වාමීනි මට නිතර බුදුහාමුදුරෝ දකින්නට සංඝරත්නය දකින්නට දහම් අසන්නට අවස්ථාවක් නැහැ. ඒ නිසා කලාතුරකින් තමයි දැන් එන්න වෙන්නේ. ඒ නිසා මට උපකාර පිණිස දහම් දෙසන්නට කියලා ආරාධනා කළාම තථාගතයන් වහන්සේ මෙන්න මෙහෙම කාරණයක් කිව්වා. කය කියන්නේ බොහොම ලෙඩ වෙන එකක්, බොහොම දුර්වල එකක්. නමුත් නිරෝගී මනසකින් ජීවත් වෙන්නට උත්සාහ කරන්න කියලා මට බුදුරජාණන් වහන්සේ දේශනා කළයි කියලා නකුල පීට්‍රු ගෘහපතිතුමා කිව්වා. එතෙන්දි සරියුත් හාමුදුරුව අහනවා ඉතින් ඔබ අහගත්තද කොහොමද මනස නිරෝගීව පවත්වගන්නේ කියලා. පස්සේ එතනදි ගෘහපතිතුමා කියනවා ස්වාමීනි මට ඒක නම් අහන්න බැරි වුණා. බුදුහාමුදුරුව කියාපු දේ අහගෙන ආවා මිසක් කොහොමද මනස නිරෝගීව තියාගන්නේ කියලා නම් මට අහගන්න බැරි වුණා. පස්සේ සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා. ඉතින් එවලෙම අහගන්නට එපාය. කොහොමද කය රෝගී වෙන්නේ? කොහොමද සිත රෝගී වෙන්නේ? කොහොමද කය නිරෝගී වෙන්නේ? කොහොමද සිත නිරෝගී වෙන්නේ? කය රෝගී වුණත් සිත නිරෝගීව පවත්වා ගන්නෙ කොහොමද? සමහර කෙනෙකුට කය නිරෝගී වුණත් සිත රෝගී වෙන්නේ කොහොමද? ඇයි මේවා ගැන බුදුහාමුදුරුවන්ගෙන් විමසුවේ නැත්තේ කියලා සරියුත් හාමුදුරුවෝ විමසුවා. එතනදී නකුල පීතෘ ගෘහපතිතුමා කියනවා ස්වාමීනි අනේ මට ඒක අහන්නට කල්පනාවක් උනේ නෑ ස්වාමීනි මට කියා දෙන්න ඔබ වහන්සේ වැනි කෙනෙක් ඉඳද්දී මට ඒක තථාගතයන් වහන්සේගෙන් අහගන්නට බැරි වුණත් ගැටලුවක් නෑ මම දුර බැහැර ඉඳලා වුණත් පැමිණෙනවා ඔබ වහන්සේ වැනි මහා ප්‍රඥන් වහන්සේ නමකගෙන් මේ කාරණේ දැනගන්න ඒ නිසා මට කියා දෙන්න කොහොමද කය ලෙඩ වුණත් සිත ලෙඩ කරගන්න නැතුව ඉන්නේ කියලා එදා ඒ නකුල පීතෘ ගෘහපතිතුමා සැරියුත් හාමුදුරුවන්ගෙන් ඉල්ලීමක් කළා. ඉතින් ලංකා විද්‍යාතිලක මහත්මිය තමනුත් රෝගී වෙලා මහත්මයාත් රෝගී වෙලා අම්මත් තරමක් රෝගී වෙ ඉන්නේ. ඉතින් ස්වාමින් වහන්සේ මුණ ගැහිලා ආරාධනා කරන්නට එන්නට බැරි වුණේ ඒ නිසයි කියලා කියනකොට මට මේ කාරණය සිහිපත් වෙච්ච නිසා තමයි අද ධර්ම දේශනාවට මම කල්පනා කළේ එයම මාතෘකාව හැටියට පවත්වාගෙන අපි කයින් විවිධ රෝග පීඩාවන්ට ගොදුරු වෙනවා විටින් විට අපේ කයට ලෙඩ දුක් වැළඳෙනවා කය දුබල වෙනවා එබඳු කයක් ඇතුව ඉන්නා අපි සැවම නිරෝගී සිතක් ඇතුව ජීවත් වෙන්නේ කොහොමද කියන මේ කාරණය මුල් කරගෙන අද ධර්ම දේශනාව කළොත් හොඳයි කියලා සිහිපත් උනේ ඉතින් එතනදී අර නකුල පීට්‍රු ගෘහපතිතුමාගේ ආරාධනාවෙන් සරියුත් මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා ගෘහපතිතුමනි යම්කිසි කෙනෙක් මේ පංචස්කන්ධය මම මගේ කියලා ගත්තු පංචස්කන්ධය කියන්නේ මොකක්ද රූපය වේදනාව සංඥාව සංඛාර විඥාන මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධය මම කියලා හිතාගත්තොත් මගේ කියලා ගත්තොත් ඒ මමත්වයෙන් සක්කාය දිට්ඨියෙන් අල්ලා ගත්තහම ඒතනත්තාට එතෙන් පටන් මොකද වෙන්නේ ඒ කයේ ඇතිවෙන හැම පොඩි පීඩාවකින්ම ඒතනත්තා දුක් විඳිනවා කයේ ඇතිවෙන හැම වෙනස්කමක් නිසාම ඒතනත්තාගේ මනස දුර්වල වෙනවා මනස රෝගී වෙනවා. ඒ නිසා සක්කාය දිට්ඨියෙන් මේ පංචස්කන්ධය උපාදාන කරගෙන පවතින තාක්කල් කායික රෝග නිසා මනසත් ලෙඩ කරගන්නවා. දැන් අපේ ජීවිත දිහා අරගෙන බැලුවහම ඇත්තටම මිනිස්සු දුක් විඳින්නේ ලෙඩ හැදෙන නිසාද අපිට බැලු බැල්මට නම් පේන්නේ මිනිස්සු දුක් විඳින්නේ ලෙඩ හැදෙන නිසායි කියලා. නමුත් ටිකක් ගැඹුරින් කල්පනා කරලා බලනකොට තේරෙනවා මිනිස්සු දුක් විඳින්නේ ලෙඩ හැදෙන නිසා නෙවෙයි. ඒ ලෙඩ ප්‍රතික්ෂේප කරන නිසායි දුක් විඳින්නේ. ලෙඩ හැදෙන ඒවට අද කාලේ ඕනා තරම් ප්‍රතිකර්ම තියෙනවා. ඒ ප්‍රතිකර්ම කරන්නට මිනිස්සු ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා පහසුකම් තියෙනවා. ඒ පහසුකම් තිබුණත් නොතිබුණත් ප්‍රතිකර්ම කළත් නොකළත් මිනිස්සු රෝගයක් නිසා පීඩා විඳිනවා කියලා කියන්නේ සැබවින්ම මනසින්නේ පිළිබඳව කල්පනා කරන රටාව. අපේ කයට ඇතිවෙන රෝගයෙන් යම්කිසි වේදනාවක් දැනෙනවා. හැබැයි මේ වේදනාව මනසින් ප්‍රතික්ෂේප කරන්න ප්‍රතික්ෂේප කරන්න තමයි අපේ මනසට මහා පීඩාවක් දැනෙන්නේ. අසහනයක් දැනෙන්නේ. ඒ පැමිණි රෝගය පිළිබඳව අපට නිවැරදිව කල්පනා කරලා තේරුම් ගන්නට පුළුවන් නම් රෝගය එහෙමම තිබුණා වුණත් අපට සැහැල්ලුවෙන් දහම දකින්නට එයම අවස්ථාවක් කරගන්නට පුළුවන්. ඇයි අපිට මේ අවස්ථාවේදී මනස සැහැල්ලු කරගෙන දහම දකින්නට බැරි වෙන්නේ පිළිතුර? එහෙම බැරි වෙන්නේ මේ කය මගේ මේ ජීවිතය මගේ දැන් මේ මට බරපතල ලෙඩක් හැදුනා මේක කවදා හොඳ වෙයිද දන්නේ කොච්චර කාලයක් යයිද දන්නේ මේක සුව වෙන්න මම මේකෙන් මැරෙයිද දන්නේ නැහැ මේකෙන් කොච්චර කලක් මට පීඩා විඳින්න වෙයිද දන්නේ ඔත්පොළ වෙයිද දන්නේ මේ විදිහට අර රූපය අර වේදනාව ඒ සංඥාව ඒ සංකල්පන මේ ඔක්කොම මමත්වයෙන් අරගෙන මගේ කියලා අරගෙන ඒවා භුක්ති විඳින නිසා තමයි හැම විටම මිනිසුන්ට මහත් වූ වේදනාවක් පීඩාවක් අත්වෙන්නේ මම බොහෝ අවස්ථාවල සිහිපත් කරලා තියෙනවා අපේ තාත්තා අසනීප වෙච්ච අවස්ථාවේ පිළිකා රෝගයෙන් බරපතල විදිහට රෝගී වෙච්ච අවස්ථාවේ තාත්තා දිවා රාත්‍රී ඒ රෝගයෙන් පීඩා වින්දා. හැබැයි ඒ විදිහට පීඩා වින්දේ මොකක් නිසාද? මට මෙහෙම රෝගයක් හැදෙන්න එක සුදුසු නෑ. මම තව කාලයක් ජීවත් වෙන්න ඕනේ. තව කාලයක් හාමුදුරන්ට උපස්ථාන කරන්න ඕන. තව කලක් පින්දහම් කරගන්න ඕන. දැම්ම නම් මැරෙන්න බෑ. දැම්ම නම් ඔත්පොළ වෙන්නට බෑ. තව කරන්න වැඩ ගොඩක් තියෙනවා. වගකීම් රාශියක් තියෙනවා. මෙහෙම හිතන්න හිතන්න අර වැළඳිලා තියෙන රෝගය මනසින් ප්‍රතික්ෂේප ඒක ප්‍රතික්ෂේප කරන්න ප්‍රතික්ෂේප කරන්න දෝමනස්සයකුත් ඇති වෙනවා. දැන් ලෙඩේ නිසා ඇති වෙන්නේ කායික දුක්ඛයක් පමණයි. ඒක ප්‍රතික්ෂේප කරනකොට ඒක උපාදාන කරගන්නකොට මොකද වෙන්නේ? දුම්නසකුත් හට ගන්නවා. දුක්ඛ දෝමනස්ස කියලා දෙකක් තියෙනවා. සුඛ සෝමනස්ස කියලා දෙකක් තියෙනවා. දුක්ඛ දෝමනස්ස කියන්නේ දුක්ඛ කියලා කියන්නේ කයට දැනෙන කටුක බව. මේ කයට දැනෙන කටුක බව එහෙම දැනුණයි කියලා අපිට එච්චර ලොකු ගැටලුවක් නැහැ පින්නතුනේ. අපිට ලොකු ගැටලුව ඇති වෙන්නේ දුම්නස ඇති වුනහම. දුම්නස කියලා කියන්නේ මනසින් ඒක ප්‍රතික්ෂේප කරමින් ගැටෙමින් මනස පීඩාවටපත් කරගන්නවා. මනස අසහනයටපත් කරගන්නවා. මනසේ තියෙන සතුට සොම්නස සැහැල්ලුව නැති කරගන්නවා. අන්න ඒක නැති කරගත්තාම කායික දුක්ඛයට අමතරව මානසික දෝමනස්සයක් තියෙනවා. ඒකට තමයි භුක්ති විඳිනවා කියලා කියන්නේ. අපි නිවැරදිව සිහියෙන් ජීවිතය දිහා බලනවා නම් එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ අපි අසිහියෙන් බලනකොට අර හැම වේදනාවක්ම මනසින් භුක්ති විඳිනවා. මමත්වයෙන් අරගෙන භුක්ති විඳිනවා. අපි ඒක එසේ නොවිය යුතුයි කියලා හිතන්නේ ඒක මගේ හැටියට මම තීරණය කරගෙන ඉන්න නිසා. ඒක ඇති වෙලා නැති වෙලා යන වේදනාවක් කියන බව අපට දකින්නට පුළුවන් නම් ඒක ජීවිතයේ ස්වභාවය කියලා අපට තේරුම් ගන්නට පුළුවන් නම් අපට ලොකු පීඩාවක් නැතුව සැහැල්ලුවෙන් ඒ දිහා බලන්නට පුළුවන්. තාත්තා නිරන්තරයෙන් දිවා රාත්‍රී කෑ ගහමින් පීඩා විඳමින් මේ වේදනාව මනසින් මුක්ති විඳා ඒ කායික දුක්ඛය මනසින් භුක්ති විඳා. ඒ විඳින වාරයක් පාසා එතුමා දෝමනස්සයක් ඇති කරගත්තා. අඬන්නට පටන් ගත්තා. සිතවුල් ඇති කරගන්නට පටන් ගත්තා. විලාප නගන්නට පටන් ගත්තා. ඒ කායික පීඩාව නිසා නෙවෙයි පින්නතුනේ මනසේ ඇතිවෙච්ච දෝමනස්සය නිසා. ඒ නිසා උපක්‍රමශීලීව අපි ටිකෙන් ටික කියා දුන්නා එහෙම දැඩි වේදනාව මතුවෙනකොට ඒ ගැන හිතන්නට එපා ඒ ගැන නිවැරදිව හිතන්නට තරම් මනස සංසුන් කරගන්න බැරි නම් අඩුතරමින් සබ්බපාපස්ස ගාතාවවත් මෙනෙහි කරන්න. එහෙම නැත්නම් මේ බුද්ධ රූපේ දිහා බලාගෙන බුදු ගුණවත් සිහි කරන්න. දැන් මේක මුලදි තාත්තා එකපාරම කරන්න කැමති උනේ නැහැ මොකද ඒක කරන්න ලේසි නැහැ මේ මහා වේදනාවකුත් එක්කලා මොන බුදු ගුණ සිහි කරILLක්ද මොන සබ්බපාපස්ස ගාතාව කියවිල්ලද මේ වේදනාවත් එක්ක. එහෙම තමයි තාත්තා කල්පනා කළේ. නමුත් වේදනාවෙන් පීඩා විඳලා විඳලා වෙන කිසිම විකල්පයක් නැති වුණාට පස්සේ තාත්තා කල්පනා කළා ඒකවත් කරලා බලන්නට ඕන. ඒක කරනකොට තාත්තට දැනෙන්න ගත්තා අර වේදනාවත් එක්කම පොරබදමින් ඒකම ප්‍රතික්ෂේප කරමින් ඉන්නවට වැඩිය ලොකු සහනයක් දැනෙනවා අරමුණ වෙනස් කරගත්තාම. මනස වෙනස් කරගත්තාම ඒක තේරෙන්න ගත්තට පස්සේ තාත්තා නැවත නැවත සබ්බපාපස්ස ගාතාව කියන්න පටන් ගත්තා. නැවත නැවතත් අර බුද්ධ රූපේ දිහා බලාගෙන බුදු ගුණ සිහි කරන්නට පටන් ගත්තා. අන්න එහෙමනම් තාත්තා එතනදී තේරුම් ගත්තා මේ කයේ වේදනාව එකක් හැබැයි ඒක මනසින් අල්ලාගෙන උපාදාන කරගෙන භුක්ති විඳිමින් ඒකත් එක්ක ගැටි ගැටි ප්‍රතික්ෂේප කරනකොට ඇතිවෙන මානසික දෝමනස්සය තවත් එකක්. මේ දෙකම එකතු වුනහම අපට ඔරොත්තු දෙන්නේ නැති තත්වයක් ඇති අපට විඳ දරා ගන්නට බැරි තත්වයක් ඇති ඒකෙන් අපේ වේදනාව දෙතුන් ගුණයෙන් උත්සන්න වෙනවා. වේදනා කියලා කියන්නේ පින්නතුනේ සිතේ ඇතිවෙන එක්තරා චෛතසික ධර්මයක්. ඒක කයේ ඇතිවෙන එකක් නෙමෙයි. කාය ස්පර්ශය නිසා සිතෙහි තමයි ඒක හටගන්නේ. ඒකට අපි කියනවා කාය විඥානයයි කියලා. එතකොට කාය විඥානය තුළින් අපි දුක් වේදනාව යම් ප්‍රමාණයකට හඳුනා ගන්නවා. හැබැයි මනසින් භුක්ති විඳින්න ගියාට පස්සේ මනසින් උත් ඒක විඳලා දෝමනසයක් මනසෙත් හටගන්නවා. ওই දෙකම එකතු වුණයින් පස්සේ අර කටුක වේදනාව සිය දහස් ගුණයෙන් වැඩෙන්නට පටන් ගන්නවා. ඒකේ පීඩාව තමයි අපි මේ අවස්ථාවේ දැඩි විදිහට අර වේදනාකාරී තත්වයට පමුණුවන්නේ. එතන මේ විදිහට තාත්තා ටිකෙන් ටික උත්සාහ කරනකොට තාත්තට තේරෙන්න ගත්තා ඒ වේදනාවම ප්‍රතික්ෂේප කර කර ඉන්නවට වඩා මනස ටිකක් වෙන පැත්තකට යොදාගත්තාම පහසුවක් තියෙනවා. දැන් අද කාලේ මනෝවිද්‍යාඥයෝ ඇතැම් රෝගීන්ට ප්‍රතිකාර කරනකොට ඒ ගින්නෙන් පිලිස්සලා එහෙම අරගෙන එන රෝගීන්ට ඒ ගින්නෙන් පිලිස්සුනහම පුදුමාකාර දැවිල්ලක් මුළු කය පුරාම පවතින. ඒ පිලිස්සුම් තුවාල අවශේෂ තුවාල වගේ නෙමේ අධික දාහයෙන් යුක්තයි. දැවිලි ගතියෙන් යුක්තයි. එතකොට මනෝවිද්‍යාඥයෝ ඒ බඳු අයට ප්‍රතිකාර කරද්දී උපදෙස් දෙනවා ඒ අයට දර්ශන පෙනෙන්න සලස්සන්න ඇහෙන්න සලස්සන්න සිසිල් පරිසරයක් පිළිබඳ අයිස් කඳු දකින්නට දිය ඇලි කඩා හැලෙනවා බලන්නට ගංගා ගලා බසිනවා බලන්නට මේවා පිළිබඳව දර්ශන ඊයගේ netට යොමු වෙන්නට අවස්ථාව හදන්න. එහෙම වුණාම මොකද වෙන්නේ? අර සිසිලස කියන සංඥාව මනසට දැනෙනකොට අර දාහය කියන සංඥාව මනසෙන් ටිකක් යටපත් වෙලා යනවා. අන්න අරමුණ වෙනස් කළාම අපේ මනසට දැනෙන පීඩාව ගොඩක් දුරට දුර වෙලා මීට පෙර ද්වේෂය ගැන කතා කරනකොට අපි සිහිපත් කරලා තියෙනවා අර ආඝාත පටිවිණය සූත්‍රය සම්බන්ධව එහි කියන්නෙම Tamanගේ මනසට යම් කෙනෙක් ගැන තරහක් අමනාපයක් ඇති වෙනවා නම් ඒ අරමුණ වෙනස් කරලා ඔහුගේ හොඳ ගුණයක් ගැන හිතන්න. අර නරක ගුණය ගැන නැවත නැවත හිතනකොට අපේ මනසට දුම්නසාමනාපය ඇති වෙනවා වගේම හොඳ ගුණය ගැන හිතනකොට අපේ මනසට ටිකක් සතුටක් සොම්නසක් සැහැල්ලුවක් ඇති අන්න ඒ විදිහට අපේ මනසින් අරමුණ වෙනස් කිරීම නිසා අර මහා පීඩාව බොහෝ දුරට අවම කරගන්නට පුළුවන්. එතකොට දැන් සරියුත් හාමුදුරුවෝ මේ නකුල පීට්‍රු ගෘහපතිතුමාට උපදෙස් දෙනවා ගෘහපතිතුමනේ මේ මිනිස්සුන්ගේ කයට විවිධ ලෙඩ දුක් හැදෙන්නට පුළුවන්. ඒක ස්වභාවිකයි. නමුත් ඒ අය ඒවා දැඩිව උපාදාන කරගෙන දැඩිව මොනසින් භුක්ති විඳින්මින් ඒකත් එක්ක මනසින් ගැටෙන්නට පටන් ගත්තාම ඔන්න මනසේ දොම්නසකුත් හටගන්නවා. ඒ මානසික දෝමනස්සේ නිසා ඒතනත්තාට කයත් වේදනාකාරී වෙනවා, සිතත් වේදනාකාරී වෙනවා, කයත් ලෙඩ වෙනවා, සිතත් ලෙඩ වෙනවා. ලෙඩ වෙනවා කියලා කියන්නේ මොකක්ද? පවතින ප්‍රකෘතිමත් తත්වය වෙනස් වෙනවා විකෘති වෙනවා. තියෙන ස්වභාවික తත්වය විකෘති වෙනවා. ඒ විකෘති යම් යම් සාධක අඩු වැඩි වීම නිසා වෙන්නට පුළුවන්. යමක් අඩු වුණොත් ඒත් විකෘති වෙනවා, වැඩි වුණොත් ඒත් විකෘති වෙනවා. දැන් කයේ තියෙන්නට ඕන තේජෝ ශක්තිය අඩු වුණොත් ඒත් රෝගයක්, වැඩි වුණොත් ඒත් රෝගයක්. කයේ තියෙන සෙම ගතිය අඩු වුණොත් ඒත් රෝගයක් වැඩි වුණොත් ඒත් රෝගයක්. ඒ වගේ මනසේ තියෙන්නට ඕන ධර්මතාවයන් අඩු වැඩි වෙනකොට එතන මනස රෝගී වෙනවා. ඒ නිසා සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා ගෘහපතිතුමනි යම්කිසි කෙනෙකුගේ කය විවිධ හේතුන් නිසා රෝගී වෙන්නට පුළුවන්. මේ උපන්නා වූ සත්වයාට රෝග නොවැළඳී ඉන්නවා කියන එක ලෙහෙසි පහසු කාරණයක් නෙමෙයි. හැබැයි ඒක භුක්ති විඳින්නට ගියොත් මම මගේ කියලා උපාදාන කරගෙන විඳවන්නට ගියොත් තමයි ඒ තනත්තාට ඒක මානසික පීඩාවක් වෙන්නේ. දැන් පින්නතුන් දකින්න ඇතින සමහර වෙලාවට ඔය දැනට විද්‍යුත් මාධ්‍ය තුල රූපවාහිනී නාලිකාවල සමහර චරිත මතු කරලා පෙන්නනවා දිනක් මම දුටුවා ඒ වගේ සිද්ධියක් එක කාන්තාවක් ඒ කාන්තාවකගේ මං හිතන්නේ කකුල් දෙකම නැහැ එතකොට නමුත් එක තැනක ඉඳගෙන අතින් කරන්නට පුළුවන් හැම දෙයක්ම කරමින් බොහොම සතුටින් තමන්ගේ වැඩ කටයුතු ටික කරගෙන යනවා. ඊළඟට තව කෙනෙක් බරපතල පිළිකා රෝගයක් හැදිලා. එතකොට තව ටික දවසකින් අනිවාර්යෙන් මැරෙනවයි කියලා දන්නවා. නමුත් බොහොම සන්තෝෂෙන් තමන්ගේ කටයුතු ටික කරගෙන යනවා. එතකොට දැන් මේ සමහර මිනිස්සුන්ට හෙම්බිරිස්සාවක් වුණක් හැදුනහම අතප්පයක් පොඩ්ඩක් බිඳුනහම සියල්ලම නැති වුණා වගේ වේදනාවටපත් වෙලා දිවා රාත්‍රී නිදි නොලබා විලාප නගමින් පීඩා විඳින්නටත් අර අත්පා නැති මිනිස්සු මරණයට අනිවාර්යෙන්ම තව දින කිහිපයකින් මැරෙනවා කියලා දන්නා මිනිස්සු ඒ මිනිස්සු කොහොමද සන්තෝෂෙන් මොකද්ද මේ වෙනස? ඒ අය කාරණේ හරියට තේරුම් අරගෙන මම මගේ කියලා උපාදාන කරගෙන භුක්ති විඳමින් මේ මනසේ ඇති කරගන්න දුම්නස ඇති කර නොගන්නවා නම් මනස සැහැල්ලු කරගන්නවා නම් ඇත්තටම රෝගයේ කයේ තිබුණයි කියලා 아무තු ප්‍රශ්නයක් නැහැ. අපේ තාත්තා තුලින් මම ඒක හොඳටම දැක්කා. මාස කීපයක් මේ විදිහට ටිකෙන් ටික ජීවිතය ගැන කරුණු කියා දෙනකොට අවසානයේ තාත්තා කිව්වා "හාමුදුරනේ මම දැන් ජීවිතය ගැන බොහෝ දේ වටහා ගත්තා. මට හිතෙනවා මේ ලෙඩේ මට හැදිච්ච එක හොඳයි කියලා." එහෙම නොවුනනම් මම මෙච්චර දේවල් කවදාවත් ඉගෙන ගන්නේ නැහැ. ඒ නිසා මට දැන් ජීවිතය ගැන කිසි ගැටලුවක් නැහැ හැමදුන්නේ. ජීවත් වුණත් එකයි, මිය ගියත් එකයි. දැන් මම ඕන වෙලාවක යන්න ලෑස්ති. දැන් මේ තැනට මනස ආවට පස්සේ තාත්තා කවදාවත් ඒ පිළිකා රෝගය නිසා දුක් බවක් මම දැක්කේ නැහැ. ඒකෙන් අදහස් කරන්නේ රෝගය නැති වුණා කියන එක නෙමෙයි. රෝගය තිබිච්ච නිසානේ සතියකට විතර පස්සේ තාත්තා නැති වුණේ. රෝගයේ වේදනාව නැති වුණත් නෙමෙයි. වේදනාවත් මාරාන්තික වේදනාව එහෙමම තිබුණා. රෝගයක් තිබුණා, වේදනාවක් තිබුණා. හැබැයි තාත්තා දුක් විඳින්නේ නැහැ. එහෙනම් දුක් විඳලා මනස රෝගී කරගන්නවා කියන්නේ මොකක්ද? කයේ රෝගේ එකක්, මනසේ රෝගේ තව එකක්. මනස රෝගී වෙන්නෙම ඒවා දැඩිව උපාදාන කරගන්න නිසා. පිනතුනේ කයේ රෝග පීඩා පිළිබඳව විතරක් නෙමෙයි බාහිරින් පැමිණෙන ඕනෑම කාරණයක් පිළිබඳව වැරදි විදිහට හිතුවොත් අපේ මනස මේ විදිහට රෝගී වෙන්නට පුළුවන්. ඒ නිසා සරියොත් හාමුදුරුවෝ ඒ ගෘහපතිතුමාට පැහැදිලි කරලා දෙනවා ගෘහපතිතුමනේ මේ රූපය උපාදාන කරගත්තාම රූපය උපාදාන කරගත්තාම රූපයට ඇති වෙන හැම ප්‍රශ්නයක්ම මනසට ප්‍රශ්නයක් වෙනවා. රූපේ උපාදාන කරගන්නේ නැතිව මේක මේ ජීවිතේ පවත්වන්නට මේ භවයේ ලැබිච්ච දේ. මේක නඩත්තු කරගන්නට ඕන. ආරක්ෂා කරගන්නට ඕන. ලෙඩක් දුකක් හැදෙනකොට බෙහෙතක් හේතක් දෙන්නට ඕන. පවත්ව ගන්නට ඕන. හැබැයි මේක කවදාවත් ਸਰව සම්පූර්ණයෙන් නිරෝගී කරලා තියාගන්න පුළුවන්ද? එහෙම පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ තව තැනක දේශනා කරනවා මේ මුළු පංචස්කන්ධය කියන්නේම රෝගයක්. දැන් අපට හිතෙන්නේ රෝග වැළඳෙන්නේ පංචස්කන්ධයට කියලානේ. බුදුහාමුදුරෝ දේශනා කරනන්නේ පංචස්කන්ධය කියන්නේම රෝගයක්. ඒ කියන්නේ රූපය කියන්නේම රෝගයක්. වේදනාව කියන්නේම රෝගයක්. සංඥාව කියන්නේම රෝගයක්. සංඛාර කියන්නේම රෝගයක්. විඥානය කියන්නේම රෝගයක්. ඇයි මේවට රෝග කියන්නේ? මොකක්ද රෝගයේ ස්වභාවය? බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන රෝග කියලා කියන්නේ එහෙම නැත්නම් රෝගියා කියලා කියන්නේ යම්කිසි විකෘතියක් තියෙන්නට ඕන ප්‍රകൃතිමත් ස්වභාවය නෙමෙයි. මේ රූපය නිරන්තරයෙන් විකෘතියට පැමිණෙනවා. රුප්පතීති රූපං සීතෝෂ්ණාදී නිරන්තරයෙන් විකාරයට පැමිණෙනවා විපරීත වෙනවා. හේතු ප්‍රත්‍යයෙන් තමයි පවතින්නේ. ඒ අදාළ හේතු වෙනස් වෙච්ච ගමන් රූපය වෙනස් වෙනවා. එතකොට රෝගියෙකුත් එහෙමනේ බෙහෙත් ටික වෙලාවට දීලා කන්න ටික දීලා බොහෝම පරිස්සමින් නඩත්තු කරගෙන පවත්වා ගන්නට ඕනේ. එහෙම නැත්නම් පොඩ්ඩෙන් විකෘති වෙනවා. පොඩ්ඩෙන් විනාශ වෙනවා. එතකොට රෝගයේ ස්වභාවය එහෙමයි. බොහොම ස්වල්ප දෙයකින් උත්සන්න වෙනවා. එතකොට රෝගය සහ රෝගියාගේ ස්වභාවය තමයි ප්‍රත්‍ය සපයමින් පරිස්සමින් හැම මොහොතකම ඇහැ ගහගෙන නඩත්තු කරන්නට ඕන. මේ රූපය කියන්නේත් එහෙම එකක්. දත් ටික එක දවසක් මදින්නට බැරි වුණොත් එහෙම ඔන්න ගඳ ගන්නවා. එතකොට එක දවසක් නාන්නට බැරි වුණොත් ඔන්න ගඳ ගන්නවා. ඉතින් හොදලා, නාවලා, සෙන් පවුඩර් ගාලා බොහොම පරිස්සමින් තියාගන්නවා. එක වේලක් කන්න බැරි වුණොත් ඔන්න ඊට පස්සේ ඇසිඩ් වැඩි වුණා කියයි, ગેස්ට්‍රයිටිස් කියයි, ඔන්න අම්ල පිත්තය කියයි, නොඑක් જાති. ඊට පස්සේ පොඩ්ඩක් මනසට කම්පනයක් දැනුණොත් ඔන්න පපුව හිර වුණා කියයි ඔන්න නහරයක් පිපුරුවා කියලා කියයි මේ මානසික ආවේගයක් පොඩ්ඩක් එහෙම හිුණා ඔන්න ඔක්කොම විකෘති වෙනවා එතකොට යම් කිසි කෙනෙක් අපට නොමනාපයක් ඇති වෙන යමක් කිව්ව ගමන් ඔන්න මූණ කළු වෙලා සම්පූර්ණයෙන් ඔක්කොම වෙනස් වෙනවා ඇයි මෙහෙම වෙන්නේ මේ රූපය බොහෝ දේවල් වලින් පරිස්සමින් නඩත්තු කරන්න වෙනවා රූපේ නඩත්තු වෙන රූපේ පවතින காரணා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කර්ම චිත්ත, ඍතු, ආහාර කියලා සාධක හතරක් නිසා තමයි මේ රූපය පවතින්නේ. කර්ම ශක්තියෙන් මේ රූපය පවතිනවා. අපි සසරේ කරන ලද කුසල කර්ම අකුසල කර්ම බලය නිසා මේ ලැබූ කය බොහෝ කාලයක් පවතිනවා. එතකොට මිනිස්සෙක් හැටියට අපි උපදින්නේ කුසල කර්මයකින් ඒ කුසල කර්මයේ ශක්තිය පවතින තාක්කල් ජීවිතේන්ද්‍රිය රූපේ පවත්වමින් මේ කය විනාශ නොවි කොහොම හරි ගැට ගහගෙන පවත්වා ගන්න පුළුවන්. නැත්තම් මේ මිනිස්සු කරණේවැ හැටියට දඟලන, දුවන, පනින, කඩා බිඳ ගන්න හැටියට මිනිස්සු මැරෙන්නේ නැතුව පුදුමයි කියලා හිතෙනවා. නමුත් නොමැරි කොහොම හරි අල්ලගෙන යනවා මොකක් නිසාද? තාම විඳවන්නට සුදුසු කර්මය තියෙනවා. උත්පත්ති කර්ම වේගය තාම තියෙනවා. ඒ නිසා සමහර මිනිස්සු ඇට සැකිල්ල විතරයි. අද මැරෙයි හෙට මැරෙයි කියලා හිතනවා. ඒත් මැරෙන්නේ ඇදි ඇදි පවතිනවා. ඇයි මේ අර ජීවිතේන්ද්‍රයේ රූපේ පවත්වන්නට කර්ම වේගය තියෙනවා. ඒ කර්මයෙන් නැවත නැවත මේ රූප પરම්පරාව නඩත්තු කරනවා. අන්න එහෙමනම් රූපය නඩත්තු කරන එක හේතුවක් තමයි කර්මය. කර්මය වෙනස් වෙච්ච ගමන් ඔන්න රූපේ වෙනස් වෙනවා. ඔන්න කඩාගෙන වැටෙනවා. ඔන්න විකෘති වෙනවා. ඒ නිසා මේ රූපය කියන්නේම රෝගයක්. ඉතින් ඒ රූපය තියෙන පුද්ගලයාටත් බොහෝ රෝග හැදෙනවා. එතකොට මේ පංචස්කන්ධේ රෝග කියලා කියන්නට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ওই විදිහෙන් හේතු ප්‍රත්‍යයෙන් නැවත නැවත නඩත්තු කරන්න ඕන. අනිත් එක තමයි මේ රෝගවල ස්වභාවය තවත් බොහෝ අමතර රෝග නිර්මාණය කරනවා. දැන් අපිට අපි හිතමු දියවැඩියාව තියෙනවා නම් ඒ දියවැඩියාව තියෙන පුද්ගලයාට කාලයක් දියවැඩියාව තියෙනකොට ඔන්න තව තව ලෙඩ හැදෙන්න පටන් ගන්නවා. ඒතනත් අර වෙනින් වෙනින් ප්‍රශ්නත් හට ගන්න පටන් ගන්නවා. අපි හිතමු කෙනෙකුට දීර්ඝ කාලයක් රුධිර පීඩනය වැඩි නම් ඔන්න කාලයක් යනකොට තව තව අමතර රෝග හැදෙන්නට පටන් ගන්නවා. ඒතනත්ගේ ශරීරයේ මේද තැම්පත් වීම කාලයක් සිද්ධ වෙනකොට ඔන්න තව තව රෝග හැදෙන්නට පටන් ගන්නවා. නම් මේ ලෙඩවල ස්වභාවය තමයි එකක් තමයි ප්‍රත්‍යයන්ගෙන් අමාරුවෙන් නඩත්තු කරගන්න ඕනේ අනිත් එක තමයි තව බොහෝ ලෙඩ දුක් නිර්මාණය කරන අතුරු රෝග උත්පාදනය කරන මේ මුළු පංචස්කන්ධයේම ওই ලක්ෂණ දෙකම තියෙනවා අර විදිහට ප්‍රත්‍යයන්ගෙන් අමාරුවෙන් නඩත්තු කරගන්න ඕනේ ඒ වගේම අමතර බොහෝ රෝග හදනවා දැන් මේ රූපය තියෙන නිසානේ අපිට මේ හැම රෝගයක්ම හැදෙන්නේ රූපය නැත්තම් කය ලෙඩ වෙන්නට පුළුවන් රූපේ නැත්තම් මේක රෝගයක්වත් නැහැ. හෙම්බිරිස්සාවක් නැහැ, පීනසෙත් නැහැ, බඩේ අමාරුත් නැහැ, හිසේ අමාරුත් නැහැ, පිළිකාත් නැහැ, දියවැඩියාත් නැහැ, අදිරුදුර පීඩන මොකවත් නැහැ. මේවා ඔක්කොම හැදෙන්නේ මොකක් නිසාද? මේ රූපේ නැමැති මහ රෝගය තියෙන නිසා. ඒ මහ රෝගය නඩත්තු කරන්නට වෙනවා බොහෝ දේවල් වලින් කොච්චර නඩත්තු කරත් අමතර දහසක් රෝග නිර්මාණය කරනවා. ඒ නිසා රූපය කියන්නේම ලෙඩක් කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. පංචස්කන්ධා රෝගා මේ පංචස්කන්ධය කියන්නේම රෝගයක්. ඒ නිසා අපට හිතෙන්නේ නම් මට ලෙඩ හැදුනා මට රෝගයක් හැදුනා කියලානේ අපිට හිතෙන්නේ නේද? පංචස්කන්ධයට තමයි ලෙඩ හැදෙන්නේ කියලා අපිට හිතෙන්නේ. බුදුහාමුදුරෝ දේශනා කරන පංචස්කන්ධයටත් ලෙඩ හැදෙනවා. හැබැයි ඉතින් පංචස්කන්ධය කියන්නේම ලෙඩක්. ඒක වෙන වෙනම ගත්තත් ඒක මහා රෝගයක්. ඒ නිසා අමුතුවෙන් මේක නිරෝගී කරන්නට කියලා එහෙම කොච්චර පිළියම් යෙදුවත් හැමදාම ඉතින් නඩත්තු කර කර පවත්වා ගන්නට වෙනවා. ඒ නිසයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මෙහිදී මේ ගෘහපතිතුමාට යෝහි ගහපති ඉමංකායම් පරිහරන්තෝ මොහොත්තම්පි ආරෝග්‍යම් පටිජානයි පටිජානෙය කිවඤ්ඤත්‍ර බාලයන් ගෘහපතිතුමනි මේ වගේ කයක් මේ වගේ පංචස්කන්ධයක් පරිහරණය කරන කෙනෙක් මොහොතක් හරි හිතනවා නම් මම නම් නිරෝගී කියලා ඒක ඉතින් මෝඩකම ඇරෙන්න වෙන මොකද්ද කියලා බුදුහාමුදුරුව විමසන්නේ ඒ නිසායි මේ රෝගයක්ම වුණු පංචස්කන්ධය පරිහරණය කරමින් අපි නම් නිරෝගී කියලා සිහි කල්පනාව තියෙන මිනිස්සෙකුට මොහොතක්වත් හිතන්නට පුළුවන් කමක් නැහැ. ඊතරම්ම ගැටලු ගොඩක්, ඊතරම්ම ලෙඩක් තමයි මේ පංචස්කන්ධය කියලා කියන්නේ. එතකොට දැන් අපි ඔය කතා කළේ රූපය හටගන්නා හේතු. කර්මය නිසා රූපය හටගන්නවා. ඒතර කර්මය උස්පහත් වෙන ස්වභාවය මත රූපය නඩත්තු වෙනවා. කර්මය වෙනස් වෙනකොට රූපය විකෘති වෙනවා. ඊළඟට චිත්තය සිත නිසා රූපය නඩත්තු වෙනවා. ඒ කියන්නේ දැන් අපේ අපි යම් යම් දේවල් සිතනකොට ඒ අනුව රූපය වෙනස් වෙනවා. අපිට සතුටක් ඇති වෙනකොට ඔන්න මොහුන ප්‍රසන්න වෙලා බොහෝම හොඳට ලේ ගමනාගමනය සිද්ධ වෙනවා. ශ්වසනය හොඳට ක්‍රියාත්මක හොඳට නිරෝගී වෙනවා. ඔන්න කාලයක් යම්කිසි ප්‍රශ්නයක් නිසා කලකිරෙනකොට ඔන්න එන්න එන ලෙඩ දුක් බහුල වෙලා සමහර මිනිස්සුන්ට ඇති වෙන මානසික පීඩා නිසා ලේ විස වෙනවා. මම දන්නා එක්තරා තරුණ මහත්මයෙක් හිටියා. ඒ මහත්මයා සතු මහා ධනස්කන්ධයක් බැංකුවකට දාලා අන්තිමට ඒ බැංකුව කඩා කප්පා ඒ විශාල ධනස්කන්ධයක් ඔහුට අහිමි වුණා. මේක දැනගත්තු ගමන් ඔහු රෝගී වුණා. අවසානයේ විවිධ ප්‍රතිකාර කළා සුව වුණේ නැහැ. බලනකොට ලේ විස වෙලා. ඒතකොට ලේ විස වුණේ මොකෙන්ද? අර මනසේ ඇතිවෙච්ච දැඩි කම්පණය, මානසික විකෘතිය. එතකොට සිත විකෘති වෙනකොට ඔන්න කය විකෘති වෙලා. ඔන්න රූපේ ඔක්කොම විකෘති වෙලා, ලේ විකෘති වෙලා, ශ්වසනය විකෘති වෙලා, ජීර්ණ පද්ධතිය ඔක්කොම විකෘති වෙලා ඊට පස්සේ ඔන්න ආහාර දිරවන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න මොලේ විකෘති වෙලා, ඔන්න උම්මත්තක වෙලා ඔන්න නහර පුපුරලා, ඔන්න හෘද රෝග හැදිලා, ඔන්න මැරිලා ඇදගෙන වැටිලා. ඇයි මෙහෙම වෙන්නේ? අර සිතෙන් කය විකෘති කරනවා. සිත කයට බලපානවා. ඉතින් හිත බොහොම පරිස්සමෙන් පවත්වා ගත්තොත් මේ රූපේ යන්තම් නඩත්තු කරගන්න පුළුවන්. පොඩ්ඩක් හරි එහෙම වෙච්ච ගම ඔන්න කඩාබිඳ වැටෙන ඔන්න විනාශ වෙනවා. ඒ නිසා රූපේ පවතින එක හේතුවක් හැටියට බුදුහාමුදුරෝ දේශනා කරනවා සිත. කර්මය නිසා රූපය නඩත් වෙනවා පවතිනවා සිත නිසා රූපය නඩත් වෙනවා පවතිනවා කර්ම චිත්ත ඊළඟට ඍතු ඍතු කියලා කියන්නේ සීතෝෂ්ණ මේ පරිසරයේ සහ කය ඇතුලේ පවතින උණුසුම අඩු වැඩි වෙන ප්‍රමාණයට ඔන්න කය වෙනස් වෙනවා බාහිර උෂ්ණත්වයේ වැඩි වෙච්ච ගමන් ඔන්න මිනිස්සු මැරිලා වැටෙනවා ඔන්න ඊට පස්සේ සීතල වැඩි වෙනකොට ආපහු ඒක දරා ගන්නටත් බැරුව මැරිලා වැටෙනවා ඇතුළත සීතල වැඩි වෙනකොට ඇතුළත උෂ්ණත්වය වැඩි වෙනකොට ඔන්න ඒත් මිනිස්සුන්ට ලෙඩ රෝග හැදෙනවා. දැන් උණ සන්නිපාතය කියලා කියන්නේ මොකක්ද? ශරීරයේ උෂ්ණත්වය ප්‍රමාණය ඉක්මවා ගිහිල්ලා. එතකොට මොකද වෙන්නේ? උණ සියල්ලම විකෘති වෙලා. ඇතුළත යම් යම් ලේ වහණය වීම සිද්ධ වෙනවා ස්නායු පද්ධතියේ විකෘතිතා සිද්ධ වෙනවා මොලේ විකාර වෙලා ඊට පස්සේ මේ ඇහෙන දේ නෙමෙයි කියන්නේ හිතෙන දේ නෙමෙයි කියන්නේ පේන දේ නෙමෙයි දකින්නේ වෙන වෙන විකාර තමයි දකින්නේ උණසන්නිපාතේ හැදුනාම. ඇයි මේ? මේ සීතෝෂ්ණ වෙනස් වෙනකොට කයත් වෙනස් වෙලා සිතත් වෙනස් වෙලා ඔක්කොම විකෘති වෙලා. එහෙනම් බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ ඍත්ව ඍත්ව කියලා කියන්නේ මොකද්ද? සීතෝෂ්ණ දෙක. සීතල කියලා කියන්නේ ඉතින් උණුසුමේම අඩු බවනේ. එතකොට මේ උණුසුම උස් පහත් මේක මත අපේ රූපය අපේ කය පවතිනවා මේ පංචස්කන්ධේ නඩත්තු වෙනවා. ඒක වෙනස් වෙන්න වෙනස් වෙන්න මේවා ඔක්කොම විකෘති වෙනවා. මේ පොඩි දේවල් වලින් විකෘති වෙනවා. ඒ නිසා මේ රූපය කියන්නේම ලෙඩක්. රූපය කියන්නේම රෝගයක්. පංචස්කන්ධය කියන්නේම රෝගයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට පෙන්න තුනේ ආහාර. අපි දැන් කරුණු හතරක් කිව්වනේ රූපය පවතින කර්මය, චිත්තය, ඍතුව, ආහාර. ආහාර කියලා කියන්නේ අපේ ශරීරයට මේ ආහාරයේ රස ඕජාව ඒ ඕජා ගුණයෙන් අපේ කය පවත්වනවා ටික දවසක් ආහාර පාන ගන්න නැතුව හිටියොත් එහෙම ඔන්න වැහැරිලා ගිහිල්ලා කෘෂ වෙලා ගිහිල්ලා නොයෙකුත් රෝග පීඩා හැදිලා කය නඩත්තු කරගන්නට බැරි තත්ත්වයට කකුලක් උස්සලා තියන්නට බෑ අඩියක් උස්සලා ගමනක් යන්නට බෑ වැඩක් කරගන්නට බෑ ඇඟට පන වැටිච්ච තැන වැටිච්ච හැටියට මොකුත් කරගන්නට බෑ ඊට පස්සේ හරියට සිහි කල්පනාව දෙයක් ධාරණය කරගන්නට බෑ කල්පනා ශක්තිය නැති වෙනවා ධාරණ ශක්තිය නැති වෙනවා එතකොට දේවල් ඔරොත්තු දෙන්න නැතුව යනවා. අපේ ගත සිත ඔක්කොම විකෘති වෙනවා. ඇයි මේ ඕජා ගුණෙන් ආහාරයෙන් අපේ කය නඩත්තු කරනවා. ඉතින් කය ආහාරයෙන් නඩත්තු කරනවා කියලා විකෘති ආහාර ගත්තොත් එහෙම අපිට හිතෙන හිතෙන જાති කන්න පුළුවන්. අද කාලේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ ඒක තමයි හිතෙන හිතෙන જાති කන්න ගියන් පස්සේ කය විකෘති වෙනවා. එහෙනම් හිතිච්ච පමණට රස වෙච්ච පමණට කැමති වෙච්ච පමණට කාලා හරියන්නේ මේ කය බොහොම පරිස්සමින් නඩත්තු කරන්නට වෙනවා. බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරනවා අර ගොනා බැඳපු කරත්තේ රෝද දෙක අඛණ්ඩව ඇදගෙන යන්නට පුළුවන් වෙන්නේ කඩණේ කියලා ඇණයකින් තමයි මේ රෝද දෙක අර ලීයට සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ කඩණේ කැපිලා ගියොත් එහෙම කැඩිලා ගියොත් එහෙම රෝද දෙක ගැලවිලා වීසි වෙනවා. ඊට පස්සේ මේ කරත්තේ ඇදගෙන යන්න බෑ. ඒ කඩයනේ හොඳට පවත්ව ගන්නට නම් එතන ක්‍රියාකාරීත්වය හොඳට තියාගන්නම් නිතර බලලා තෙල් දාන්නට ඕන. දැන් එහෙමනේ නේද අපි පාවිච්චි කරන උපකරණයක් යන්ත්‍රයක් විදුලි පංකාවක් ඒවට උනත් විටින් විට බලලා තෙල් ටිකක් දාන්න ඕනේ. එතකොට තමයි ඒක හොඳට කැරකිලා කාලයක් පවතින්නේ. එම් වැරි වුණොත් ඔන්න කැඩිලා බිඳලා විසි වෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කය මේ පංචස්කන්ධය හේතු ප්‍රත්‍යයෙන් නඩත්තු කරන්නට වෙනවා. එimhe නඩත්තු කරන්නට බැරි වුණොත් පොඩ්ඩක් ප්‍රමාද වුණොත් ඔන්න ඔක්කොම විකෘති වෙනවා. ඒ නිසා ඉදා සරියුත් හාමුදුරුව මේ ගෘහපතියට පැහැදිලි කරලා දෙනවා ගෘහපතිතුමනි මේ කය කියන්නේම ලෙඩක් මේ කය කියන්නේම රෝගයක් හැබැයි මේ රෝගයක් වූ ලෙඩක් වූ කය මමය, මගේය, මට ඕන විදිහට පවත්වන්න ඕන. මේක නිරෝගීවම තියෙන්නට ඕන. මේකට නම් ලෙඩ හැදෙන්න එපා. මෙහෙම හිතාගෙන මමත්වයෙන් උපාදාන කරගන්න ගියොත් ඒ මනුස්සයාට වෙන්නේ මොකද්ද? කය නිරෝගී කරගන්න එක නෙමෙයි කය මදිවට ලෙඩත් රෝග සිතත් රෝගී කරගෙන ගත සිත දෙකෙන්ම රෝගී වෙන්නටයි වෙන්නේ. ඒ නිසා ගෘහපතිතුමනි කයට ලෙඩ හැදෙන්නට පුළුවන් මේ කය කියන්නේම රෝගයක් නිසා. හැබැයි සිත ලෙඩ කරගන්න නැතුව ඉන්නට නම් මෙහි ස්වභාවය නුවණින් තේරුම් ගන්නට ඕන. මම මගේ කියලා දැඩිව අල්ලාගෙන අපට ඕන විදිහට පවත්වන්න ගිහින් හරියන්නේ ඒවා පවතින හේතු සාධක හඳුනා ගන්නට ඕන. හඳුනාගෙන ඒවා පවත්වාගෙන නඩත්තු කරගන්නට උත්සාහ කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ තමන්ගේ කය නඩත්තු කරගත්තා. ලෙඩ හැදෙනකොට බෙහෙත් ගත්තා. ආහාර පාන වැළඳුවා. රහතන් වහන්සේලාත් ලෙඩට ප්‍රතිකාර කළා. ආහාර පාන වැළඳුවා. කයට අවශ්‍ය විදිහට ව්‍යායාම පැවැත්තුවා. එතකොට එහෙම නඩත්තු කරගන්නට ඕන. හැබැයි මේක මෙසේ නොවේවා කියලා අපි හිතනවා නම් දැඩිව උපාදාන කරගන්නවා නම් ඒ තැනැත්තා මානසිනුත් රෝගියෙක් බවට පත් වෙනවා. ඇයි එහෙම වෙන්නේ? මේ කය කවදාවත් මේ පංචස්කන්ධය කවදාවත් නිරෝගීව පවත්වන්න බැරි නිසා. එතකොට පංචස්කන්ධය කිව්වහම පින්නතුනේ රූපය විතරක් නෙමෙයි. තවත් තියෙනවනේ වේදනා, සංඥා, සංඛාර, විඥාන. එතකොට වේදනාවත් ලෙඩක් කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. වේදනාව නම් ඉතින් ලෙඩක්ම තමයි නේද පිනතුනේ. ඒක අපට කටුක වේදනාව නම් එහෙම දැනෙනවා. දැන් කටුක වේදනාව ගැන එහෙම නැත්නම් දුක්ඛ දුක්ඛය ගැන අපිට දැන් අපෝයි මේක නම් මහා පීඩාවක් කියලා දැනෙනවා. සුඛ වේදනාව කොහොමද ලෙඩක් කියලා කියන්නේ? ඒකෙත් අර ලක්ෂණ දෙක තියෙනවා මොනවද? හේතු ප්‍රත්‍යයෙන් නඩත්තු කරන්න ඕන අමාරුවෙන් පරිස්සමෙන් ඊළඟට තව බොහෝ ලෙඩ හදනවා. සුඛ වේදනාව ඇති වෙන්න ඇති වෙන්න ඒකට අදාළ හේතු පැවැත්වේ නැත්නම් පවතින්නේ නැද්ද දැන් අපි හිතමු රසවත් ආහාරයක් භුක්ති විඳලා අපට මනසට සුවයක් රසයක් සුවයක් දැනෙනවා දැන් මේක පවත්ව ගන්න මොකද කරන්න නැත්තේ ආය ආය රහට ಜಾති කන්න වෙනවා ආය ආය රසවත් දේවල් දිවේ ගන්නට වෙනවා මනසට යම්කිසි ආස්වාදයක් දැනෙනවා ඒ ආස්වාදය දිගට පවත්ව ගන්න මොකද වෙන්න කරන්න ඕන ආය ආය අරමුණ සිහි කරන්න ඕන නැත්නම් ඉතින් ඒක ඉවරයි ආයේ හිත නරක වෙන අරමුණක් සිහි කරපු ගමන් ඔන්න අර සතුට නැති වෙලා යනවා. ඉතින් සුඛ වේදනාවත් අමාරුවෙන් නඩත්තු කරන්න වෙන ලෙඩෙක් වගේ, ලෙඩක් වගේ නැවත නැවත පෝෂණය කරන්නට, පවත්වා ගන්නට සිද්ධ වෙනවා. ඊළඟට තව බොහෝ ලෙඩ හදන්නට හේතු වෙනවා. සුඛ වේදනාව නැවත නැවත විඳිනකොට මොකද වෙන්නේ? ඔන්න තෘෂ්ණාව හටගන්නවා. ඔන්න බලාපොරොත්තු හටගන්නවා. ඔන්න මාන්නය හටගන්නවා. ඔන්න මමත්වය ඇති වෙනවා. තව බොහෝ කාලයක් හිටියොත් පැවතුනොත් හොඳයි කියලා හිතෙනවා. හැමදාම මට තියාගන්න පුළුවන් නම් හොඳයි කියලා හිතෙනවා. මේ විදිහට දහසක් මානසික රෝග හදන්නට සුඛ වේදනාවත් හේතු වෙනවා. දුක් වේදනාව නම් ඉතින් කොහොමත් ලෙඩක් කියලා අපට තේරෙනවනේ. ඒක විඳ ගන්නට අමාරු නිසා සුඛ වේද දුක් වේදනාව විතරක් නෙමේ සුඛ වේදනාවත් ওই විදිහට පුද්ගලයාට මහත් වූ ව්‍යසනයන් ඇති කරනවා. ඒ වගේම උපේක්ඛා වේදනාව උපේක්ඛා වේදනාව අපට එච්චර ප්‍රකට නැහැ. දැන් ධානය උපදවා ගත්තාම චතුර්ථ ධානයට ගියන් පස්සේ උපේක්ඛා සහගත ස්වභාවයක් තමයි එහි පවතින්නේ. උපේක්ඛාවයි ඒකාග්‍රතාවය. ඉතින් දැන් මේක හැමතිස්සෙම පවතිනවද? හැමතිස්සෙම පවතින්නේ අමාරුවෙන් ඒ ධානයේ පවත්වා ගන්නට ඕන. කාලයක් පුහුණු කරපුවාම ඉතින් ලොකු අමාරුවක් නැහැ. හැබැයි ඉතින් නඩත්තු කරන්නට ඕන. එහෙම නඩත්තු කරලා නඩත්තු කරලා පවත්ව ගන්නට වෙන නිසා උපේක්ෂාව කියන එකත් රෝගයක්. ඒ නිසා සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා කියන මේ කොයි වේදනාවක් හටගන්නේ කුමක් නිසාද? ස්පර්ශය නිසා. පස්සපච්චා වේදනා. ස්පර්ශය නැති වුණොත් වේදනාව නැහැ. එහෙමනම් වේදනාව පවත්වා ගන්න ඕන නම් නැවත නැවත ස්පර්ශය පවත්වන්න වෙනවා. ස්පර්ශය පවත්වන්න නම් නැවත නැවත අරමුණ ග්‍රහණය කරන්න වෙනවා. ඉතින් මේකෙන් කවදාවත් නිදහසක් නැහැ. අර gedara ඔත්පොළ වෙච්ච ලෙඩෙක් ඉන්නකොට රැයක් දවාලක් කන්න බොන්න ගමනක් යන මොකවත් නැහැ ඉතින් රෑ දවල් ඒත නැත්තාට ඇරිලා ඉන්න ඕනේ ඉතින්. ඒ පුද්ගලයාම පරිස්සම් කර කර නඩත්තු කර කර බෙහෙත් කර කර සනස සනස ඉන්න ඕන. අන්න ඒ වගේ තමයි මේ රූප වේදනා සංඥා සංඛාර විඥානයන් ප්‍රත්‍යපහසුකම් සපය සපයා නැවත නැවතත් නඩත්තු කරන්නට සිද්ධ වෙනවා. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරන වේදනාව කියන්නේත් මහ ලෙඩක්. ඒකත් මහ රෝගයක්. ඊළඟට සංඥාව සංඥාව කියලා කියන්නේ රූප වේදනා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම මේවා හඳුනා ගන්නා ස්වභාවයයි සංඥාව කියන්නේ. ඇයි ඒක ලෙඩක් කියන්නේ? ඉතින් හඳුනා ගන්නට ඒ හඳුනාගත් ඒවා හොඳයි කියන ඒවා පවත්වන්න නම් ආය ආය අරමුණු ගන්නට ඕන. ආය ආය සිහි කරන්නට ඕන. සිහි කරේ නැත්නම් සංඥාව මතුවෙන්නේ නැහැ. එහෙනම් ඒකත් නඩත්තු කරන්නට වෙනවා. ඊළඟට සුඛ සංඥා මතුවෙනකොට අන්න තෘෂ්ණාව මතුවෙනවා. යම්කිසි අකමැති සංඥා මතුවෙනකොට අන්න දොම්නස පහළ වෙනවා. ඒකෙනුත් අර වගේ ප්‍රශ්න ගොඩාක් ඇති කරනවා. ඊළඟට සංඛාර කියලා කියන්නේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනෙන්ජාභි සංඛාර. අපුඤ්ඤාභි සංඛාර කියන්නේ අකුසල්, පුඤ්ඤාභි සංඛාර කියන්නේ කුසල්, ආනෙන්ජාභි සංඛාර කියන්නේ ධානා. දැන් අපුඤ්ඤාපි සංඛාර ඇති කළොත් ඒ කියන්නේ අකුසල් කළොත් අකුසල් කළොත් නම් ඉතින් ලෙඩක්ම තමයි. රෝගයක්ම තමයි. උපදින උපදින ආත්මවල දුක් විඳින්න තමයි වෙන්නේ. මේ ජීවිතේ දුක් විඳින්න තමයි වෙන්නේ. ගතිනුත් දුක් විඳිනවා, සිතිනුත් දුක් විඳිනවා, සසරත් දුක් විඳිනවා, කෙලවරක් නැහැ. ඒ නිසා අපුඤ්ඤාභි සංඛාරය දුක්ඛයක්මයි. එහෙම නැත්නම් ඒක රෝගයක්මයි. පුඤ්ඤාභි සංඛාරය කොහොමද රෝගයක් වෙන්නේ? කුසල් කළාම පින්කම් කළාම කොහොමද ඒක රෝගයක් වෙන්නේ? පින්කම් කළා කියලා හැමදාම පවතිනවද ඒව? නෑ ඒකත් ටික ටික ඉවර වෙලා යනවා. අර බුදුහාමුදුරෝ දේශනා කරන්නේ සක්විති රජ වෙච්ච අයත් පස්සේ කඩි කුඹි වෙලා සසරේ ඇවිදිනවයි කියලා. ඇයි ඒ? ඒවා ඉවර වෙලා. ඉතින් ඉවර වෙනකොට ආයෙ නඩත්තු කරන්න ඕන. ආයෙ පවත්වන්නට ඕන. ආයෙ ගොඩනගන්න ඕන. කෙලවරක් නැහැ. ඊළඟට පුඤ්ඤාභි සංඝාර ඇති කරපු නිසා නේද අපි මේ මනුෂ්‍ය ලෝකේ උපන්නේ. අකුසලයකින් නෙමෙයිනේ මනුස්ස ලෝකෙට ආවට පස්සේ මොකද වෙන්නේ? හෙම්බිරිස්සාවයි, කැස්සයි, වාතෙයි, පිතයි, බඩේ අමාරුවයි, හිසේ යම්මයි, දියවැඩියාව, කොලෙස්ටරෝල් කීයක්ද જાති. දැන් මේ ඔක්කොම හැදුනේ මොකක් නිසාද? පින්කම් කරලා මනුස්ස ලෝකෙ උපන්න නිසා තමයි. ඒ නිසා පින්කම් කරලා උපන්නත් ඉතින් ඇහැ ලැබුණා නම් චක්කු රෝග හැදෙනවා. කන ලැබුණා නම් සෝත රෝග හැදෙනවා. කය ලැබුණා නම් විවිධ කායික රෝග හැදෙනවා. ඉතින් මේවා පින්කම් කරලා තමයි ලබා ගත්තේ. හැබැයි ඉතින් මේකත් ලෙඩක්ම තමයි. පින්කම් කරලා ලැබුවා වුණත් නිරන්තරයෙන් අපට පීඩාගෙන දෙනවා. ඒ නිසා පුඤ්ඤාභි සංඛාරය කියන්නේ නැවත නැවත නඩත්තු කරන්න වෙන නිසා රෝගය. ඒ වගේම ඒකෙන් තව බොහෝ රෝග හට ගන්නවා. ඒකෙන් තව බොහෝ ආබාධවලට මග සලස්වනවා. ඒ නිසා ඒකත් රෝගයක්. ආනින්ජාපි සංඛාර කියන්නේ ධාන. ධාන උපදවා ගත්තාම බ්‍රහ්ම ලෝකෙ උපදින්න පුළුවන්. හැබැයි එහි උපන්නා කියලා එහිත් වේද රූප වේදනා සංඥා සංඛාර විඥාන ඔක්කොම තියෙනවා අපට වගේ ඕලාරික තත්වයක් නැති වුණාට සූක්ෂම වශයෙන් හරි පවතිනවා ඉතින් ඒවත් නැවත නැවත අමාරුවෙන් නඩත්තු කරගන්න ඕනේ ඒක ඉවර වෙච්ච ගමන් ආයෙ මෙහෙ එනවා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 ආකාසට්ඨා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා